ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සත්‍යය නම් අපි කවුරුත් දන්නවනේ නේද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විඝාත, පංච උපාදානස්කන්ධ ටික දන්නවා කවුරුත් නේ? ඒවා තව තියෙන දුක්ඛ දුක්ඛය සංඛාර දුක්ඛය විපරිණාම දුක්ඛය ඊළඟට ඔය වගේ ප්‍රභේද කීපයක් තියෙන දැන් මෙතන අපි අර දවස් සාකච්ඡාවට අනිත්‍ය ගැන නිසා දුක්ඛ ලක්ෂණය ගැන අපි බලන්න ඕනේ දුක්ඛ ලක්ෂණය දුක්ඛ ලක්ෂණය කියන්නේ යමක් ඇති වෙනවා නම් නැති වෙනවා නම් එතන පිළීමක් තියෙනවා. එතන පීඩනයක් තියෙනවා. ඒ පීඩනය තමයි දුක්ඛ ලක්ෂණය. දැන් සමහරු කියනවා මේ ගස් කොළන් වලට අචේතනික වස්තු වලට කෝ දුකක් නැහෙනි. අහනවා. හිතනවා. මේ අචේතනික වස්තු වලට දුකක් තේරෙන්නේ නැහෙනි. එතන ඇත්තට මේ ඒ ඇත්ත හිතන්නේ දුක කියන්නේ මේ විඳින දුක විතරයි. දැන් දුක් වේදනාවක් විඳින එකයි සමහරු හිතන්නේ දුක කියලා නේ. එහෙම නෙමෙයි. දුක්ඛය කියන එකේ තේනවා දැන් දුක්ඛ සත්‍ය කියන කොට සීලන සංකත සංతాප විපරිණාම කියලා ලක්ෂණ හතරක් තියෙනවා අර්ථ හතරක් කොයි හරි හිත ඇති හිත නැති සෑම වස්තුවකම චිත්ත චෛතසික රූප දැන් හිත ඇතිසත්ත්ව సంతානවල චිත්ත චෛතසික බාහිර රූප එතකොට මේවා පීලන ඇතිවීමෙන් නැතිවීමකින් නිතර පෙළෙනවා සංකත ඒවා නැවත නැවත සකස් කරනු ලැබෙනවා. සන්තාප ඒවා හැවෙනවා. විපරිණාම පෙරලී යනවා. ඔය කියන ලක්ෂණ හතර යම් තැනක තියෙනවා නම් ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක්ඛය කියන්නේ. දැන් අර දුක්ඛ සත්‍ය කියන එකේ වචනාර්ථ තෝරනකොට <clears throat> දු උපසර්ග පූර්ව ඇති කං කියන නාම පදයයි දෙක සංදි වෙලා තියෙනවා. දු කන් කන් කියන්නේ මහා ප්‍රාණ කහන බිඳුව. දු කියන්නේ උපසර්ග පදය, කන් කියන්නේ නාම පදය. කන් කියන නාම පදයෙන් කියන අහස. අහසට කියනවා කන් කියලා. එතකොට ඒ අහස යන්නේ හිස්තන. හිස්තන අහස කියන්නේ. එතකොට දු උපසර්ගයෙන් කියවෙනවා නින්දිත, දුෂ්ට දුෂ්කට දුෂ්කෘත එතකොට දුර්භාෂිත දුෂ්චරිත ඔය වගේ නරක පැත්තක් කියන නින්දිත කැත කියන අර්ථය. නින්දිත කැත අයහපත් අයෝග්‍ය වගේම අනිසි ඔයගේ තේරුම් තමයි දූ කියන උපසර්ගයෙන් කියෙන්නේ දුයන්නේ. කම් කියන නාමපදයෙන් කියන්නේ හිස් අවකාශය. ඔය දෙක එක්කාසු වුණාම අර්ථ දෙක එක්කාසු වෙනවා. වචන දෙක එක්කාසු වුණාම ඒතර කන් කියන එක මහපරණ කයන්න දිත් වෙනවා අල් කයන්නකින්. ඒතර දුක් කන් කියලා පදේ හැදෙනවා. ඒතකොට තේරුම නින්දිත වූ තුච්ඡ වූ දේ. යමක් නින්දිත නම් තුච්ඡ නම් ඒක තමයි දුක්ඛං කියන්නේ කියන එක තෝරලා තියෙනවා බොහෝම පැහැදිලිව. කුමක් නිසාද නින්දිත වෙන්නේ යම් කිසි දෙයක්? යම් කිසි දෙයක් නින්දිත වන්නේ ඉපදීම, බිඳීම වැනි අවස්ථාව අවාසනාවන්තකම. ඒ වගේ දැන් අපේ රූපස්කන්ධය ගැන බැලුවොත් ඉතින් නොයෙක් කුණු කොටාසයන් ඇති බව. අනික් කාණේ තමයි රාග, දෝෂ, මෝහ, මාන, ditthi, uddacca, vichikicca ආදී බොහෝ අකුසල් අකුසල් වලට අරමුණු වෙනවා. ඒ නිසා නින්දිතයි. ඒවා නිසා අකුසල් සිද්ධ වෙනවා. නිසා නින්දිතයි. තුච්ච කියන්නේ නিত্য සුභ සුඛ ආත්ම කියන සතරෙන් හිස් යමක් නিত্য සුභ සුඛ ආත්ම ස්වභාවයෙන් හිස් නම් එවාගෙම අර වාගේ උපක්ලේශයන්ට අරමුණු නම් නින්දිතයි තුච්ඡයි ඒක යම් තැනකන ඒක තමයි දුක්ඛය කියන්නේ ඔක ලස්සනට තෝරලා තියෙනවා එතකොට ඒකේ තියෙන අර අර්ථ හතර පීලන සංකත සංతాප විපරිණාම පීලන කියන්නේ තෙලෙන බව. යමක් තෙලෙන්නේ ඇති වෙමින් නැති වෙමින් පෙරලෙන බැවින්. යමක් ඇති වෙනව නම් නැති වෙනව නිතර තෙලීමක් ඒකේ කියනවා. ඒකට කියනවා පීලන කියලා. ඒක ඇඟට දැනෙන්න ඕනේ නැහැ, හිතට දැනෙන්න ඕනේ නැහැ ඒකේ ස්වභාවය, පිරෙන බව. සංකත ඒක නැවත නැවත සකස් වෙනවා. නැවත නැවත සකස් වෙනවා. හේතුක අනුව සිද්ධ වෙන්නේ. දැන් මේ ගස් වැල් වල මහා පොළොවේ ඒකවට මේ අචේතනික ද්‍රව්‍ය වල ඒකෙත් තියෙන සතර ධාතු. ඒ සතර ධාතු නැවත නැවත ඒව උපද්දවන්න සමර්ථ වෙනවා. ඒකයි කියන්නේ චත්තාරෝ මහා භූතා උපාදා රූපාණ නිස්සේපච්චේන පච්චයෝ කියලා. ඒ වගේම මේ චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයෝ නිස්සය පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝම තියෙනවා සතර මහා භූත රූප ඕනොන් උදව් වෙනවා උපාදා රූපයන්ද ආධාර වෙනවා උපාදා රූප කියන්නේ වර්ණ ගන්ධ රස ඕජා එතකොට ඒ සතර ධාතුන්ගෙන් තමයි නැවත නැවත මේවා සකස් වෙන්නේ කෙනෙක් කරනවා නෙමෙයි දැන් ගහක් පැලයක් බලන්න ඒක නිතර වැඩෙනවානේ එක එක වර්ණ තියෙන එක එක මල් හැදෙන එක එක ගෙඩිය හැදෙන එක එක රස තියෙනවා කවද මේක හදන්නේ? අහ සීන්න දෙවි කෙනෙක් නෙමෙයි. මහ පොළොවත් නෙමෙයි මේක හදන්නේ. ඒකේ තේනම ඒකම තේන සතර ධාතු. සතර ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය උදේක හැදෙනවා. ඒවා සංකත කියලා කියන්නේ ඒකයි. දැන් අපේ సంతාන තුලත් අපි හදන්නේ නැතුව හැදෙන දේවල් තියෙන මොනවද? දැන් උතු සමුට්ටාන රූප, ආහාර සමුට්ටාන රූප, කර්ම සමුට්ටාන රූප අපිට බෑ හදන්න. අපි චිත්ත සමුට්ටාන රූප නම් අපි හිතන්නේ නැතත් හිත නිසා පහළ වෙනවා. ඒක නිසා චිත්ත සමුත්කාරෝ පහළ වෙනවා. අනිත් දේවල් අපිට හිතලා හදන්න බෑ. දැන් චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී හිතලා හදන්න බෑ. ඒවා කර්මාරූපව ලැබෙනවා පහළ වෙනවා. ඒක සංකතයෙන් ඉතිරටයි. කර්මයෙන් හටගන්නවා කර්ම සංකතයි. චිත්තයෙන් හටගන්න රූප චිත්ත සංකතයි. චිත්තයෙන් හටගන්නවා. එතකොට සීතෝස්න කියන ඍතුයෙන් හටගන්න දේ උතු සමුත්තානේ ඍතුයෙන් සංකතයි. ආහාර නිසා හටගන්න රූප ආහාර සමුත්ථාන රූප ආහාර සංකතයි. ඉතින් බාහිර වස්තු වල තියෙන්නේ ওই තුනෙන් එකයි. උතු සමුත්ථාන රූප කලාව පමණයි. ඒක සංකත. විපරිණාම කියන්නේ ඒක හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවා. කිසිසේත් ඒකේ ස්වභාවය වෙනස් වෙන්නේ හැදෙනකොට බිඳෙනවා. දැන් බාහිර වස්තු වලත් ඒ හැම රූප කලාපයක ආයුෂ් ප්‍රමාණය අපේ సంతానගත රූප කලාපේ ගාරු ප්‍රමාණයට අඩු වැඩි නැහැ. චිත්තාක්ෂණ 17යි හැම මේ රූපයේගම ආයුෂය. ඒතකොට ඒ නිසා බාහිර වස්තුවලත් තියෙන්නේ දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය. ඉතින් චත්තාලීසාකාර මහා විපස්සනාට තියෙන දුක්ඛ ලක්ෂණ 25ක්. දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලා අගා ආබාධා ආබාධා ඊළඟට ඊති උපද්දවා භය උපස්සග්ගා අතාන අලේන අසරණ ඊළඟට ආදීනව අගමූල ඊළඟට විභවා විභවන්නේ වදකා සාසවා මාරාමිසා ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා ශෝක ධම්මා පරිදේ ධම්මා උපායාස ධම්මා සංකිලේශ ධම්මා පද 25ක් කියනවා දුක්ඛය හඳුන්වන්නේ එතකොට පංචස්කන්ධා දුක්ඛා උදයබ්බේ ප්‍රතිපීල නිසාය දුක්ඛ වත්තුතාය පංචස්කන්ධා දුක්ඛා ඇතිවීමෙන් දෙකෙන් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා ඒක උදයබ්බේ පෙළීම ඒ වගේම දුක්ඛ වත්තුතාය මේ කායික මානසික දුකට කාරණයක් වෙනවා වත්තු කියන්නේ වත්ත වත් වෙන ගස් හැදෙන්නේ පළයට හැදෙන්නේ ඒ වගේ මේ දුක උපදින වත්තා මේ එනිසා දුක්ඛම් කියනවා ඒකට කියන දුක්ඛ. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බැවින් හා දුකට දුක උපදින තැනක් බැවි. දුක්ඛං. රෝගා. සෝ රෝගා කියන්නේ පච්චය යාපනීයතාය රෝග මුලතා පංචස්කන්ධා රෝගා. පච්චේ යාපනීතා කියන්නේ මේ හේතුන්ගෙන් සකස් කරන්න තියෙනවා. කෑමෙන්, බීමෙන්, වතුරෙන්, හුළඟෙන්, ආලෝකයෙන් හැම දෙයකින් සකස් කරන්න තියෙනවා. ප්‍රත්‍යයන්ගෙන් සකස් කළ යුතු බැවින් හා රෝග මූලතාය රෝග හටගන්න මුලක් ඒ නිසා එකට කියන දුක් රෝග රෝගාර්ථයෙන් දුක් ගණ්ඩා දුක්ඛතාසූල යෝගිතාය කිලේශාසුචි පග්ගරණතාය උප්පාද ජරා භංගේහි උප්පාද ජාති ජරා භංගේ ජාති ජරා ව්‍යාධි ව්‍යාධි ජරා මරණයේහි උපාද විවාග පටිනක් තියෙන එක මතක මදි වුණා. ඒ කියන්නේ දුක්ඛතාසෝල යෝගිතාය. බොහෝම දුක්ගෙන දෙන බැවින් දුක් උල්ගෙන දෙන බැවින්. සෝල කියන්නේ දුක් උල් හැදෙන බැවින්. ඒ වගේම කිලේශාසුචි පග්වරණතාය. කෙලෙස් නැමැති අසුචි වගුරුවන බැවින්. උපාද ජරා භංගේහි උප්පාද ජරා භංගයේහි උද්ධමාතක පරිකපක්ක පබින්නසාච යන වචනේ පැහැදිලි වුණා. උප්පාද ජරා භංගයේහි ඉපදීමයි ජරාවයි මරණයයි කියන මෙයින් උද්ධමාතක පරිපක්ක පබින්නසාය දැන් gediyak වුණාම ඉදිමෙනවනේ පිටිලා එනවනේ gedi ඒ වාගේ ඉදිමෙන බැවින් මෝරණ බැවින් ඊළඟට වැగిරෙන්න බැරි. ඒ වැగిරෙන නිසා දැන් උද්දුමාත කියන්නේ අපේ ශරීරයේ කල රූපේ පටන් දවසෙන් දවස ඉදිමෙනවනේ වැඩෙනවනේ. ඉතින් උපන්දා පටන් ටික ටික වැඩෙනවනේ උද්දුමාතක ඉදිමෙනවා. වැඩෙනවා කියන්නේ ඉදිමෙනවා. ඊළඟට පරිපක්කතාය වයස්ගත වෙනවා. ඊළඟට මේ පබිඥතාය බින්දලා යනවා. ඒක හරියට gediyak වාගේ. gediyක ස්වභාවයත් ඉස්සෙල්ලා හට ගන්නවා. ඒක ටිකක් වැවිලා එහෙන් මෙහෙන් ඉස්සෙනවා. ඊට පස්සේ මෝරනවා. මෝරලා බිඳිලා යනවා. ඒ වගේ තමයි මේ ශරීරය බැවින් ගණ්ඩ. ගණ්ඩ කියන්නේ gaduwak හා සමාන බැවින් දුක්ඛයි. සල්ල සල්ල කියලා කියන්නේ පීලා ජනකතාය අන්තෝ සුදනතා දුන්නී හරණතාය සල්ලා ඒ කියන්නේ මේ ඇතුළත වේදනා කරන පීලා ජනකතාය අන්තෝ තුදනතාය ඇතුළට විනිවිද යනවා. මේ දුක. ඒ වගේම දුන්නීහරණතාය මේක ගලවලා අහක දාන්න බෑ. ඒවා උපතින්ම විනිවිද ගිහින් තියෙන ඇමිනිලා. ඒ නිසා ඒක හරියට සල්ලයක් වාගේ. සල්ලයක් වැනි බැවින් මේක දුක්ඛ දුක්ඛයි. ඊළඟට අගහ අගහ විගහරණීයතාය අවද්‍ය ආවහනතාය අග වත්තාය අගහ. ඒ කියන්නේ ගර්හා කටයුතු බැරි. මේක ප්‍රශංසා කරන දෙයක් නෑ මේක. ගර්හා කටයුතු බැරි. අවඩ්ඩි ආවනතාය විනාශය ගෙන දෙන බැරි. අවඩ්ඩි කියන්නේ නොදියුණුකම නැත්නම් පිරිහීම. පිරිහීම ගෙන දෙන බැරි. ඊළඟට අග වත්තාය නොයේ පාප කර්මයන්ට හේතුවක් වෙන බැවින් මේ මේ පංචස්කන්ධ නිසානේ පාප කර්ම කෙරෙන්නේ. පාප කර්මයන් හේතුන බැවින් අගහ අග කියලා දුක් දුක් ලක්ෂණයක් තියෙනවා. ඊළඟට ආබාධා ආබාධා අසේරි භව ජනකතාය ආබාධ පදාඨනකාය ආබාධා තමාට තමන්නේ අසේරි භව ජනකතාය අපි ලෙඩ වෙනකොට අපිට බෑනේ නේ ලෙඩ වෙනකොට අපි ලෙඩ වෙන්න ඕනේ ඉතින් බඩගිනිනකොට බඩගිනි වෙනවා පිපාසනකොට පිපාස වෙනවා ඒ අසේරි භාවය Tamanට Tamanne බඩගිනියෙන් දෙපා දෙපාසෙන් දෙපා හිකට බෑ. ඒක වෙන්නේ. ඒ වගේ අසේරි භාව ජනගතය. ස්වරී භාවක් නැහැ. ඊළඟට රෝග මූලත මේ ආබාධ පදාර්ථානතාය. මේක වේදනාවන්ද ආබාධයන්ට ආධාරයක් වෙන පදාර්ථාන කියන්නේ ආධාර වෙනවා. නිසා මේක ආබාධයක් වෙමින් දුක්ඛ සත්‍යයි. දුක්ඛයයි. ඊළඟට ඊචිතෝ ඊටිතෝ කියලා කිව්වා අනේක ව්‍යසනාවහනතා ඊටිතෝ නොයෙක් නොයෙක් ව්‍යසනයන් ගැන දෙනවා. ව්‍යසන කියන්නේ විපත්ති. ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන, සීල ව්‍යසන, ditthi ව්‍යසන. ව්‍යසන කියන්නේ මෙයා විපත්ති. භෝග හානි කර දාන, ඥාතියන්ගේ විනාශය ඇති කරනවා. ඒ වගේම රෝග ඇති කරනවා. එවාගෙම සීලය විනාශ කරනවා, සමාගේ සම්මාදිට්ඨිය විනාශ කරනවා. හැම දෙයකින්ම විනාශ කරන බව ඊති බව. ඒකත් මේක දුක්ඛ ලක්ෂණයක්. ඊළඟට උපද්දවතු උපද්දවතෝ දුක්ඛා කියලා කියන්නේ අවිතිතානං යේව විපුලානං අනත්තානං ආවහනතෝ දුක් උපද්දව කද්ද සම්භූපද්ද වත්තාච උපද්දවෝ ඒ කියන්නේ තමා කවදාකවත් හිතුවේ නැති මහා භයානක විපත්තියෙන් එනවා. හිතුවේ නැහැ. දැන් අපි හිතමු වාහන ඇක්සිඩන්ට් වුණා කියලා හිතුවේ නැහැනේ මේක වෙයි කියලානේ. අනේක මේ අවිදිතානංගේ කල්යතෝ හිතා ගන්න බැරි වුණා. කල්යතෝ හිතා ගන්න බැරි වුණා, තේරුම් ගන්න බැරි වුණා අවිදිතානංගේ. විපුලානං අනත්තානං බොහෝ නපුරු භයානක අනත්තගෙන දෙනවා. ඒ වගේම සබ්බූපද්දව වස්තතෝච සියලුම උපද්ද්‍රවයන්ද මේ පංචස්කන්ධයේ තනක් වෙනවා ස්ථානයක් වෙන නිසා මේක උපද්ද්‍රව කියන අර්ථයෙන් දුක්ඛ ලක්ෂණයයි උපද්ද්‍රව ඊළාට භයතෝ <clears throat> සබ්බ භයානං ආකරතාය දුක්ඛ උපසම සංකාතස්ස පරමස්සාසස්ස පටිපක්ඛ භූතාය පංචස්කන්ධ භය ඒ කියන්නේ <clears throat> සීලුම භයගෙන දෙන බැවින් සබ්බ භයානං ආකරතා සීලම භයගෙන දෙන්නේ මේ පංචස්කන්ධ නිසා භය ඇති කරන්නේ රාජ භය චෝර භය අග්නි භය උදක භය චෝර එතකොට නානාවිද භය ඊළඟට පරමස්සාසස්සකේ නිර්වාණය දුක්ඛ ූපසම සංකාතස්ස පරමාසස්ස ඒ කියන්නේ දුක් ත්‍යාගයේ සංසිඳීම නැමැති සාන්ත නිවනට පටහැනි බැරි මේ පංචස්කන්ධය නිවනට පටහැනි එනිසා මේක භය. භයාර්ථයෙන් දුක්ඛ සත්‍යය. ඊළඟට උපස්සග්ගතෝ. උපස්සග්ගතෝ කියන්නේ අනේකේහි අනත්‍යේහි අනුබද්ධතාය. දෝසූපස්සත්තතායච. උපස්සග්ගෝ විය අනදිවාසනාරහතායච උපස්සග්ගෝ. ඒ කියන්නේ අනේකේහි අනත්‍යේහි අනුබද්ධේහි. අපි මේ ඉන්නවා. නොඑක් අනත්‍යයන් අපි පස්සෙන් එන අපි දන්නේ නැහැ. ඔය කනර්ථයන් එනවා. ඒ නිසා මේක දුක්ඛයක්. වගේම උපස් උපස්සට්ඨතු බොහොම උපද්ද්‍රවයන් ගැන තියෙනවා. ඒ වගේම උපස්සග්ගෝවිය අනිදිවාසනා රහතෝ සහතායද. ඒ කියන්නේ දැන් කෙනෙකුට භූතයක් ආවෙෂ්ඨ වුණා නම් ඉක්මනින් ඒක අස් කරගන්න ඕනේ. භූතයේ කාලේ ස්තෝණම් ප්‍රශ්නේ භූත කරදයක් වුණා පමා වෙන්නේ නැහැ මේක ලබන සුමානි කරමු කාමාසකින් කියලා මේ දේ කරමු කියලා පමා කරන්නේ එදිනෙදාම ඒක අස් කරගන්න උත්සාහ කරනවානේ. ඒක සුව කරගන්න ඒ වාගේ ඉවසන්න බෑ. මේක බලනින්න බෑ. බලනින්න බැරි තරම් දුකක් වැවින් දුක ලක්ෂණයයි. අනික අතානතෝ අතානතෝ අලේනතෝ ඒ කියන්නේ අතායනතාය අතායනතාය ඒ කියන්නේ කිසිම පිහිටක් නැහැ. කිසිම පිහිටක් නැහැ. අථායනතාය අලබ්බනීය ඛේමතාය. අථායනතාය පිහිටක් නැති බැවින්. අලබ්බනීය ඛේමතාය කිසිසේත් සැනසෙල්ලක් නැති බැවින්. දුක්ඛ සත්‍යයි දුක්ඛ ලක්ෂණය. ඊළඟට අලියනතු අලේනතු අල්ලීජිතුම් අනරහතාය අල්ලීනං පිචේ ලේනකිච්ඡාකාරීතාවය අලේන. ඒ කියන්නේ හැංගෙන්න තැනක් නෑ මේකේ. අනේ මේ දුකින් මිදලා හැංගෙන්න ඕනේ කියලා හැංගෙන්න තැනක් නෑ. අල්ලියතුන් අනරහතාය හැංගෙන්න තැනක් නැති බැරි. අල්ලීනානම් පෙච ලේනකිච්ඡාර නේනකිච්ඡාකාරණතාය. යම් කෙනෙක් හැංගිලා ඉන්නවා කියලා හිතනවා බේරිලා. කවදාකවත් එයාට නිදහසක් ලැබෙන්නේ ආසීතියක් පොළොවේ හිටියක් මහ බිංගයේ හිටියක් ගල් වෙන ගිහිටියත් මොහොතේ හිටියත් ඒක විපත්ති දෙනවාමයි. ඒ නිසාම අලේනාර්ථයෙන්ද දුක්ඛ ලක්ෂණයයි දුක්ඛ සත්‍යයයි. ආදීනවතු අසරණතු <clears throat> නිශ්චිතානම් භාෂාරකත්තා භවතෝ අසරණතු අසරණයි මේ අසරණ බැවින් දුක්ඛ ලක්ෂණය මොකක්ද අසරණ කියන්නේ අසරණ කියන්නේ නිශ්චිතානම් භාෂාරකත්තා භවතෝ දැන් අපි ආරක්ෂාව සඳහා මේ පංචස්කන්ධය ගැන බලාපොරොත්තු වෙනවා. කවදාකවත් ඒ බයෙන් නිදහස් වෙන්න බෑ. කොච්චර මාලිගාවක හිටියත් බය එනවාමයි. මොනවද බය? ජරා බය, රෝග බය, එතකොට මේ මරණ බය ඔක්කොම එනවා. කොච්චර හැංගිලා හිටියත් බෑ. ඒ නිසා මේක හැංගෙන තැනක් නොවන බැවින් මේ එවාගේම ආරක්ෂාවක් නැති බැවින් පිහිටක් නැති බැවින් පිහිටක් ලැබෙන්නේ නැති බැවින් අසරණයි. සරණ අසරණයි සරණක් නැහැ. ඊළඟට ආදීනවතු පවක්ක දුක්ඛතාය දුක්ඛස්ස චාදීනවතු දුක්ඛස්ස චාදීනවතාය ආදීනවතු අතවා ආදීනං වාපි ගච්ඡති පවත්තතේ ආදීනවෝ කපන මනුස්සස්සේතං අදිවචනං කන්දාකචේ කත කපනායේ වාසී ආදීනව සදිසකාය ආදීනව දසන බෙදුමක් පවක්ති දුක්ඛතාය පැවැත්ම දුකක් වන බැවින් දුක්ඛස්සච ආදීනවතාය දුකක් දොස් සහිත බැවින් දුක්ඛ කියන එක මහා දෝෂ දෝෂ සහිත බැවින් ආදීනව. උන් ආදීනව කිව්වේ පැවැත්ම දුකක් බැවින් ඒක ආදීනවයක්. අනික ආදීනං වාති ගච්ඡති පවත්තේති ආදීනවෝ කියන හිඟන මිනිස්යාර නමක්. ආ බොහෝ සෙයින් දීනං බගෑපත් බවට ගච්ඡති පවත්තේති පමිනිනවා. බොහෝ බගෑපත් බවටපත් වෙනවා හිඟන මිනිස්යානේ. කන්දාපිච ආදීනව සදසතාය ඒ මේ පංචස්කන්ධයේ කියන රූප වේදනා සංඥා සංකාර විඥානත් අර බගෑපක් හිඟන්නේ වාගේ. එයා මේ වෙලාවෙ මිල්ලම අනේ මට වතුර ඕන මට කෑම ඕන මට නිදා ගන්න ඕන මට මහන්සි මට තෙල් ඕන වාඩි වෙන්න ඕන නැගිටින්න ඕන හැම වෙලාවෙම ඉල්ලනවා ආවාදේ කියලා නේ හැම දෙයක් ඉල්ලනවා ඉතින් බොහොම බැගෑකක් ඉතින් නුඳුන්නොත් කුඩා දරුවෙකුගේ ආඩනවා ඒ මොනවද ඉතින් ඒක නැති නිසා වේදනාව විඳිනවා වේදනාව විඳිනවා ඒ නිසා මේක මේ බොහොම බැගෑකක් හඳන්නේ කියන්නේ බැවින් ආදීනවා ඊළඟට ඊළඟට අගවස්තුතාය අගවස්තුතාය බාදු අගවස්තුතාය දුක්ඛං කියලා කියන්නේ අග හේතුතාය අග මූලතු අග හේත්තා අග මූලතු අග කියන්නේ මෙතන අපාදුක සංසාර දුක ඒ වගේම කෙලෙස් පහළ වීමේ දුක මේකට හේතුවක් වෙනවා මේ පංචස්කන්ධේ නැත්නම් රූපාදී ස්කන්ධ ඒ නිසා එකට අග මූල කියලා කියනවා අග මූලේ ඊළඟට වදකතෝ මිත්ත මුඛ සපත්තෝ විය විශ්වාස ඝාතිතාය වදකතෝ ඒ කියන්නේ Taman ඉස්සරහා බොහෝම hina වේගෙන අතට අත දීගෙන ඒකට කෑම බීම කාගෙන ඉන්නවා හිත ඇතුලේ තියෙන අහුවෙච්ච තැන මරනවා කියලා හිතන. එයාත් අන්න කියනවා මේ මිත්‍ර මුහුණෙන් එන සතුරා. මිත්‍ර මුහුණෙන් එන සතුරා. මිත්‍ර මුහුණෙන් එන සතුරායම යාළුකමින් පෙන්නගෙන. ඇවිල්ලා කොහා ටිකක් දෙනවා. නැත්නම් මොනවා හරි භූමියක් කියලා ඇයි. ඉතින් ඒ වාගේ තමයි මේ ස්කන්ධ පංචකය. මේ බොහෝම සතුටෙන් වාගේ ඉතින් අපට උදව්වට වාගේ ඉන්නවා. හිතේ ඇති අපිව ඝාතනය කරනවා. විනාශ කරනවා. විනාශයට ඇද දානවා. ඒක නිසා මිත්‍ර මුහුණෙන් එන මිත්‍ර ප්‍රතිරූපක අමිත්‍රේ බැවින් වද සාර්ථයෙන්ද දුක්ඛයි දුක්ඛ ලක්ෂණයයි ඊළඟට සාසවතු ආශ්‍රව පදත්තානතාය සාසවතු ඒ කියන්නේ මේ ආශ්‍රව තියෙනවනේ හතරක් කාමාශ්‍රව භවආශ්‍රව ditthාශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා ඒ ආශ්‍රවයන් හේතුවක් මේක මේ පංචස්කන්ධ නිසා තමයි ආශ්‍රව හටගන්නේ නොයේ කෘෂ්ණාවන් කාමාශ්‍රව භවආශ්‍රව භව සම්පත් ඊළඟට ditthාශ්‍රව නොයේ දෘෂ්ටි ඊළඟට අවිද්‍යාව ඔක්කොම හටගන්නේ මේ පංචස්කන්ධ නිසා. නිසා ඒ ආශ්‍රවයන්ට ආධාර බැවින් ඒකත් දුක්ඛ ලක්ෂණයක්. ඊළඟට මාරාමිසතෝ ඒ කියන්නේ මච්චුමාර කිලේශමාරාණං ආමිෂ භූතතෝ මච්චමාරාමිසතෝ. මච්චුමාර කියන්නේ මරණය. කිලේශමාර කියන්නේ ක්ලේශයන්. ක්ලේශමාරයන්ටත් ස්වභාවික මරණයටත් මේක ආධාරයක්. එනිසාද දුක්ඛ ලක්ෂණයක්. ඊළඟ ජාති ධම්මසෝ, ජරා ධම්මසෝ, ව්‍යාධි ධම්මසෝ. ඉපදීම ස්වභාව කොට ඇති බැවින් දුක්ඛ ලක්ෂණයක්. ලෙඩවීම ස්වභාව කොට ඇතින් දුක්ඛ ලක්ෂණයක්. ජරාටපත් වීම ස්වභාව කොට ඇතින් දුක්ඛ ලක්ෂණයක්. ශෝක ධම්මතෝ පරිදේව ධම්මතෝ උපායාස ධම්මතෝ. ශෝක හේතුතාය, පරිදේව හේතුතාය, උපායාස හේතුතාය ශෝක පරිදේව උපායාස ධම්මා. ඒ කියන්නේ ශෝක වෙන්න හේතුවක් මේ පංචස්කන්ධේ. පංචස්කන්ධේ නැත්තම් ශෝකයක් නෑ. ඒක නිසා ඒක දුක්ඛ ලක්ෂණයක් ශෝකේ. පරිදේව හැඳීම හඳන්න වෙන්නේ පංචස්කන්ධේ නිසා. හඳන්න පංචස්කන්ධයක් නැති කෙනෙකුට හඳන්න වෙන්නේ. ඒ නිසා පරිදේවාර්ථයෙන් දුක්ඛ ලක්ෂණයක්. ඊළඟට උපායාස. උපායාස කියන්නේ දැඩි දැඩි වේදනාව. නිකන් දැඩි වේදනාවක් නෙවෙයි මාරණාන්තික වේදනාවක්. දැන් ওই ශෝක පරිදේව උපායාස කියන තුන ගැන සංසන්දනය කරලා තියෙන උපමාවක් යම්කිසි වතුර හැලියක් ලිප කියලා විනිදල් වෙනවා එතකොට වතුර හැලිය රත් වීගෙන එනවා වතුර රත් වීගෙන එන නටනවා ඊළඟට වතුර උතුරනවා ඊළඟට වතුර උතුරලා උතුරලා උතුරන්න බැරි වෙනකොට ඔක්කොම හිඳිලා යනවා ඔන්න අවස්ථා තුනේ වතුර රත් කරනකොට ඒක රත් වෙලා නටනවා වගේ තමයි ශෝකය. ඇතුලේ ඔක්කොම රත් වෙනවා. ඒකට සංతాප කියලා කියනවා. ශෝක සංతాප. ඊළඟට මේක උතුරනවා. උතුරනවා වගේ තමයි අඳා වැළපීම. හඳා වැළපීම. එතකොට අරට වඩා උස්සන්නයි. බොහොම අඳනවා වැළපෙනවා. ඒක පිට වෙනවා. ඊට පස්සේ වතුර ඉතිරිලා ඉතිරිලා අඩුවනෑන් පස්සේ අරගෙන හිඳලා යනවා. ඒක තමයි උපායාසය කියලා. ඒ හා සමානයි. දැන් හඬන්නත් බෑ. වැළපෙන්නත් බෑ. ඉතින් කෙඳිරි ගා ඉඳලා මැරිලාම යනවා. ඒ උපායාසය ඇති. ඒ නිසා උපායාස කියන එකක් දුක්ඛ ලක්ෂණයක්. ඊළඟට සංකිලේශ ධම්මතෝ සංකිලේශ කියන්නේ තණ්හාදිත්‍ය දුච්චරිත සංකිලේශානං විශේෂ භූතතෝ සංකිලේශ ධම්මතෝ. තෘෂ්ණා සංකිලේශ, දෘෂ්ටි සංකිලේශ දුෂ්චරිත සංකලේශ කියලා සංකලේශ තුනක් තියෙනවා. තෘෂ්ණා, දුෂ්චරිත, දෘෂ්ටි. එතකොට මේ තුනටම ආහාරයක්, විශේෂ භූතකෝ කියන්නේ ආහාරයක්. තෘෂ්ණාවට ආහාරයක්, දුෂ්චරිතයට ආහාරයක්, එවාගේම දෘෂ්ටියට ආහාරයක් මේ පංචස්කන්ධ නිසා සංකලේශ ධම්ම වශයෙන් දුක්ඛ ලක්ෂණයයි. දැන් ඔතන තියෙනවා දුක්ඛ ලක්ෂණ 25. එතකොට දුක්ඛ රෝග ගණ්ඩ සල්ල අඝ ආබාධ ඊටි උපද්දව භය උපස්සග්ග ඊළඟට අතාන අලේන අසරණ ආදීනව අගමූල ඊළඟට වදක සාසව මාරාමිස ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම ශෝක ධම්ම පරිදේව ධම්ම උපායාස ධම්ම සංකලේශ ධම්ම ඔක 25යි 25 ආකාරයකින් මේ දුක්ඛය අපට මෙනෙහි කරන්න අවබෝධ කරගන්න තියෙනවා. නිසා ඔය පස්විසි ආකාර දුක්ඛ ලක්ෂණය අපි දා වැදගත් ලෙස පුරුදු කරගන්නට ඕන ඉදිරි කාලේ. අර තේරුකාණ ස්වාමීන් වහන්සේ ලියු පොතක් ඇති චත්තාලී සාකාර මහා විපස්සනා කියලා. උන්වහන්සේ මඩකඩාරණ්‍යට ගිහිල්ලා භාවනාන යෝගී හිටියා කාලේ ඒකයි තමයි ඒක ලිව්වේ. බොහොම හොඳට ලියලා තියෙනවා. විසුද්ධි මාර්ගයේයි පරිසම්බිදා මග්ග අට කතාව ඔක ලස්සනට තෝරලා තියෙනවා. ඒකේ තියෙන පාලියෙන්නේ. පාලියෙන් කියන එක අර ස්වාමීන් වහන්සේ සිංහලට හොඳට පැහැදිලි කරලා තියෙනවා. කියවන්න වටිනවා. එතකොට <clears throat> දැන් ওই පාව භාවම භාවනා මධ්‍යස්ථානේ උද්‍යාවේ ඥාන වර්ධනකොට ඕක දෙනවා. ඒ කියන්නේ චත්තාලීසාකාර මහ විපස්සනාට අනුව තමයි උද්‍යාවේ ඥානෙ වඩන්න දෙන්නේ. උද්‍යව්‍ය ඥානිත කොට අනිච්ච දුක්ඛ අනාත්ත අනිච්ච ලක්ෂණ 10 දුක්ඛ ලක්ෂණ 25 අනාත්ත ලක්ෂණ 5 ඒක වඩන්න දෙනවා ඒක ඉතින් එකක් ගානේ එක එක රූප කලාපයක් එක එක නාම ධර්මයක් ඔය 40ට බෙද බෙදා බලන්න ඕනේ ඒක ඉතින් ලොකුම මේ මානසික සෝයාවක් වෙන ඒ කරගෙන යනකොට පැහැදිලි Thank you. ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ